1986 පෙබරවාරි 19 වන දින ලිපිය අති ගෞරවනීය පූජ්‍ය ස්වාමීන් වහන්ස අවසාන ලිපි දෙක පිළිබඳව ඔබ වහන්සේට ඇත්තෙන්ම ස්තුතියි. පළමුවන ලිපියේ ඒකාග්‍රතාව හා විපස්සනාව සමතුලිත කරගත යුතුයයි දැක්වේ. ඒකාග්‍රතාව හා විපස්සනාව යන දෙකින් සැබවින්ම අදහස් වන්නේ කුමක්දයි මම හරියටම නොදනිමි. ඒන් කියවෙන්නේ සමත භාවනාවද සතියද නැත්නම් බාගදා දෙකමද? 1. මගේ සතිය දුර්වල බවද මට වැටහෙයි. මේ දුර්වලතාව නැති කර ගැනීමට මම උපරිම උත්සාහය යොදමි. 2. මා යහළුවන්ට දැන් වූ විට ඕහු දීගනිකාය එවන්නට එකඟ වූහ. දෙවන සූත්‍රයේ කිය වූ පසු මගේ අත්දැකීම් ඊට ගැළපේදැයි ලියා දන්වමි. 3. භාවනාවට හා ධර්මයට පමණක් දවස් කීපයක් වෙන් කිරීමට උත්සාහ කරමි. 4. භාවනාවක් කර අවසන් වූවහාම ආනාපානයේදී ප්‍රකටවන නාම රූප කෙරෙහි මගේ අවධානය යොමු කිරීමට දුන් අවවාදය ඕනෑකමින් පිළිපදින්නෙමි. මට තවත් අත්දැකීමක් ඇති වූ අතර එය විස්තර කිරීම ඉතා දුෂ්කරය. පැය එකහමාරක් පමණ භාවනා කළ මම හොඳ සමාධියක් ලබා ගත්තෙමි. ඊළඟට මට වැටහුණේ මා සමාධියෙන් පිට ගොස් ඇති බවයි. එහෙත් ඊට පෙර මා කවදාවත් කලින් අත් නොදුටු අන්දමේ අසාමාන්‍ය ශාන්තියක් හා විශ්‍රාමයක් වින්දෙමි. මම යයි කෙනෙක් ගැන සම්පූර්ණයෙන්ම නොදැනී ගොස් ඊතා උසස් අන්දමේ ශාන්තියකට පත්වීමි. එය අතිසියුම් අභෞතික අත්දැකීමකි. මේ තාක් මා ලැබූ අත්දැකීම් මා දිය වී ගොස් මීදුමක් තුළ ගිලී යාම ආදිය මේ අලුත් අත්දැකීම හා සසඳන විට රළු භෞතික ස්වභාවයක් යයි සිතේ. මේ අවස්ථාවේදී මානිදා සිටියාදැයි හරියටම නොදනිමි. සාමාන්‍යයෙන් නම් මා කවදාවත් නිදා වැටෙන්නේ නැත. මේ අත්දැකීමට කාලය අදාළ වූ බවක් නොපෙනුනි. මීට පෙර අවස්ථාවලදී හැම විටම ඒ අත්දැකීමට ගත වූ කාලය දල වශයෙන් දැනුනි. මේ අලුත් තත්වයේදී කාලය ගමන් කළේ නැතිවා වගේ විය. ඒ ශාන්තභාවය නින්දේදී ඇතිවන තත්වයේ මෙනි. මට නින්ද ගියායයි මට සිතුනේ බාගදා මේ නිසා විය හැකිය. කලින් අත්දැකීමේ සියල්ල මට පැහැදිලිව විස්තර කළ හැකිවද මෙය අලුත්ම ආකාරයේ එකකි. එය ඉන්ද්‍රියවලටවත් මනසටවත් කිසිසේත්ම ග්‍රහණය කරගත හැක්කක් නොවිය. එවෙලේ මා සිටියේ අවදියෙන්ද නින්දෙන්ද එය කුමක්ද? මේතා කරන ලද සියල්ලටත් කරුණාවන්ත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ විශ්මයජනක අර්ථ නිරූපණයටත් මගේ ස්තුතිය පුද කරමි. මගේ කෘතඥතාවද පුද කරමි. ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව මීතිරිගල නිස්සාරණ වනය 1986 පෙබරවාරි 21 ලිපිය හිතවත් දායකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට ඔබගේ දහවන 19 වන දින ලිපිය ලැබුණි මාය පරිවර්තනය කළ විට ඔබට අන්තිමේදී ප්‍රීතියට පත්වීමට කාරණා යෙදී ඇති බවත් ඔබේ ව්‍යායාමයේ මල්පල ගැන්වී ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ මීට පෙර කිසිවෙකටත් අත් නොදුටු අන්දමේ අසාමාන්‍ය ශාන්තියක් හා විශ්‍රාමයක් ගැනද එයින් ඔබ ඊතා උසස් අන්දමේ ශාන්තියකට පත්වීමද වනාහි සෝතාපට්ටි ඵලය වේ. එය සැබෑ ශාන්ත ප්‍රීති ප්‍රමෝදේ රසය වේ. මා සිටියේ අවදියෙන්ද නින්දෙන්ද ඔබ නින්ද ගොස් නොව ඊ타ම හොඳ අවදියකින්ද සිටියේය. කාලය අදාළ වූ බවක් නොපෙනුනි. යන්නෙන් පෙනෙන්නේ එය ලෞකික බවින් ඔබට ගිය බවයි. මේ තාක් මා ලැබූ අත්දැකීම් හා මේ සමග සසඳන විට රළු භෞතික ස්වභාවයක් යයි සිතේ. මේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රීතිය ප්‍රකාශ කරන අතරම ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඔබ නැවත ඒ ඵල සමාපත්තියට එළඹෙන්නේ කෙසේදයි උපදෙස් දෙති. ඔබට ඇත්තේ ඒ අත්දැකීම ලබන විට ඔබ සිටින චිත්ත තත්වයට ඔබට මතක හැටියට ආපසු ගොස් උත්තරීතර නිර්වාණ සුඛය මට නැවත ලැබේවා ප්‍රථම මාර්ගඵලය මට නැවත ලැබේවා යයි දැඩි අදිෂ්ඨානයක් කිරීමය. එහිදී කාල පරිච්ඡේදය පිළිබඳවද අදිෂ්ඨාන කළ යුතුයයි උන්වහන්සේ පවසති. මෙන්න මේ ආකාරයට ඒ తත්වයේ මා මිනිත්තුවක් ඊට පසු මිනිත්තු දෙකක් පහක් ආදී රැඳී සිටින්වා එවිට හරියටම ඔබේ අදිෂ්ඨානය කළ කාලයටම ඒ අත්දැකීම පවතී. තවද ඒ ආර්ය මාර්ගයේ තවත් ඉදිරියට ගමන් කරන ලෙස උන්වහන්සේ ඔබ ධෛර්යවත් කරති. ඒ සුළු වචන නිරුක්තිය පිළිබඳව ඒකාග්‍රතාව යනු ත්‍රිවිධ ශික්ෂාව එනම් සීල සමාධි ප්‍රඥා ඇසුරෙන් ලබාගත් සමාධියට යෙදෙන පදයකි සමත යනු සංසුන් බව ප්‍රසන්න ශාන්ත භාවය වේ ඒ විපස්සනාවට වඩා වෙනස්ය විපස්සනා යනු සමාධියේ ප්‍රවණතාව හා ප්‍රකාරය පිළිබඳව යෙදෙන වඩා පොදු පදයකි සතිය යනු අවදි බවයි සමාධියේ පූර්වගාමියා වන එය වඩා දීර්ඝකාලීනව පවත්වන්නකි. කලින් ලිපියේ මේ સંદર્ભය තුල ඒකාග්‍රතාව පිළිබඳව ඇති කරුණු ඇසුරෙන් ඔබට මේ වටහාගත හැකියයි සිතමි. විපස්සනා බලය හා සම්බන්ධ කරමින් මෙය ඒකාග්‍රතා බලයයි සිතා ගැනීම මැනවි. ඔබ තවදුරටත් ඉදිරියට යත්වායි සුබ පතමු. මෛත්‍රියනි 1986 පෙබරවාරි 23 වන දින ලිපිය අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස ඊ타ම හොඳ පුවතක් දන්වා වූ ලිපිය පිළිබඳව ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි. එය මා තුළ ඉමහත් ප්‍රීතියක් ඉපදවීය. එහෙත් ඒ සිදුවීම පිළිබඳ සම්පූර්ණ ගෞරවය හා යායුත්තේ අතිශය කරුණාවෙන් ප්‍රඥාවෙන් හා ඉවසීමෙන් යුතුව පසුගිය වර්ෂ 7 මුළුල්ලේ මා පුහුණු කළ උත්තම නායක ස්වාමීන් වහන්සේටය. තවද උන්වහන්සේගේ වචන පරිපූර්ණ පැහැදිලි බවකින් යුතුව මා වෙනුවෙන් පරිවර්තනය කළ ස්වාමීන් වහන්සේලාටය. මේ අවසාන ලිපියේ සඳහන් උපදෙස් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් හැම විටම අනුගමනය කරන්නෙමි. මගේ අපරිමිත ස්තුතිය හා කෘතඥතාව පුදමි. ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව 1986 පෙබරවාරි 28 වන දින ලිපිය අතිපූජ්‍ය ගෞරවනීය ස්වාමීන් වහන්ස මා නැවතත් ලියන්නේ බර හද ගැස්ම දහඩී දැමීම හා බිය සහිතව මා පෙර ලැබූ අත්දැකීමක් නැවත ඊයේ රාත්‍රී ඇති වූ බවට පැවසීමටය එහෙත් මෙවර බියක් නොවිය. හද ගැස්මද පෙරසේ තීව්‍ර නොවිය. තවද දහඩිය දැමීමත් පෙරතරම් උග්‍ර නොවිය. යම් උණුසුම් දිලිසීමක් හටගත් අතර හද ගැස්ම මගේ පිටිකර දක්වා ඉහළට ගොස් හිස් මුළුමනින්ම වෙලා ගත්තේය. මේ පැය භාගයක් පමණ වේලා පැවතුණි. ඇත්තම කියතොත් එය ප්‍රසන්න අත්දැකීමක් විය. ඔබ වහන්සේගේ ලිපියේ යෝජනා කර තිබූ පරිදි තව දුරටත් ධර්ම මාර්ගයේ යෙදීමට මගේ වයස අවුරුදු 78ක් වන් මම කැමැත්තෙමි. ඊට කමක් නැද්ද? ඔබ වහන්සේ හමුවීමටත් හැකිනම් පරිවර්තක ස්වාමීන් වහන්සේ හමුවීමටත් තවද සියලුම දේ පිළිබඳව මගේ ස්තුතිය පුද කිරීමටත් මට පැමිණිය හැකිනම් ඊටාම කැමැත්තෙමි. එසේ නැතිනම් ඔබ වහන්සේට පහසු පරිදි මාර්තු 16 වෙනිදාට පසු ඕනෑම දවසක මට පැමිණීමට අවසර දෙන සේක්ද. මාහට දුන් මාර්ගෝපදේශකත්වයට සහ දයා කරුණා ගුණ පිළිබඳ කෘතවේදීත්වය හා සියලුම සුබ ප්‍රාර්ථනා සමගින් ඔබ වහන්සේගේ යටහත් කීකරු ශිෂ්‍යාව 1986 මාර්තු දෙවන දින ලිපිය අති ගෞරවනීය පූජ්‍ය ස්වාමීන් වහන්ස සමාපatti ඵලයට පැමිණීම පිළිබඳව ඔබ වහන්සේ දුන් උපදෙස් මා නිවරදිව පිළිපදින්නේ දැයි විමසා බැලීමට සිතමි. 1. මගේ අවසාන අත්දැකීම හැකිතාක් හොඳින් සිහිපත් කරගන්නට සිදුවිය. 2. මට මේ සිහිපත් වන්නේ විශ්‍රාමය හා සංසිඳියාව පමණක් දැනුණු නින්දක් වැනි අත්දැකීමක් ලෙසිනි. දෙක ඒ බව සිහියේ තබාගෙන ඒ අත්දැකීමට මට නැවත අත්දකින්ට ලැබේවායි ප්‍රාර්ථනා කළ යුත්තේමි. අත්දැකීමේ කාල සීමාව කල්ැතිවම නිශ්චය කරගත යුතුය. මා මෙය කරගෙන යන හේයින් මට මේ අත්දැකීම නිතරම ලබාගත හැකි බව වරකට පෑ භාගයක් පමණ සිටිය හැකි බව මට පෙනී යයි. එහෙත් මාය නිවැරදිව කරද්දැයි හරි හැටි නොදැනිමි. මගේ සැකයට හේතුව මා ඒ කෙරෙහි මනස යොමු කළ විටම වාගේ මා කලින් කී පරිදි හිස තුළට පැමිණි හද ගැස්ම ඊතා මෘදු ආකාරයට අවුත් සංසිඳියාවක් හා විශ්‍රාමයක් ඉතුරු කොට අන්තර්දාන වී යාමයි. කෙසේ හෝ මේ සංසිඳියාව යන්තමින් දැනෙන නාඩි ගැස්මක් මත රඳා ඇතැයි දැනේ. මෙය තිබිය යුතු නිවැරදි ක්‍රමය දැයි නොදනිමි. සාමාන්‍යයෙන් නම් යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට මා ඊතා වෙහෙසිය යුතු වුවත් මේ ප්‍රතිඵලය ඊතා ඉක්මනින් පැමිණි හේයින් මා විසින් කළ යුත්ත නොකරනු විය හැකිය. මේ කාරණය මට පහදා දෙනමින් ඉල්ලා සිටිමි. සියලු සුබ පැතුම් හා මගේ සදාකල් කෘතඥතාව සමගින් ඔබ වහන්සේගේ කීකරු යටහත් ශිෂ්‍යාව මීතිරිගල නිස්සරණ වනය 1986 මාර්තු 7 ලිපිය පිළිවෙලින් පෙබරවාරි 23 28 හා මාර්තු 2 දින දරන ඔබේ ලිපි ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට ලැබී ඇත. ඉන් එකක් ප්‍රමාද වී ඇත්තේ ලිපිණය පැහැදිලි නැති හේිනි. එය මුලින් නිමිතිගලට ගොස් එහි සිට මීත්‍රිගලට එවා ඇත. ඵල සමාපත්තියට නැවත පැමිණීම පිළිබඳ උපදෙස් මා පැහැදිලිව දක්වා නැත්නම් ඒ ගැන කනගාටුයි. ඔබේ පෙර අත්දැකීම නැවත ලබා ගැනීමේදී සිහිපත් කළ යුතු ඇත්තේ ඒ සමාධි තත්වයත් විශ්‍රාමය ශාන්තිභාවයේ සහිත නිନ୍ද වැනි අත්දැකීමට පදනම් වූ මානසික තත්වයක්ය. ඒ කෙසේ වුවද ඔබ අදිෂ්ඨාන කළ පමණින් ඒ පහසුවේ නැවත ලබාගත හැකි නම් ඒ ඔබේ අරමුණ කෙසේ හෝ ඉෂ්ට වීමකි. එහෙත් ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පවසන්නේ ඔබට සැකයක් ඇතනම් ඒ ශාන්තභාවයේ සහිත නියම අත්දැකීමට පෙර පැවති විපස්සනා ඥානය අනුක්‍රමය එවැනිම අදිෂ්ඨාන බලයක් යොදා එකින් එක නැවත පුබුදුවා ගත යුතු බවය. එවිට ප්‍රථම මාර්ග ඵලයේ දැයි ඔබටම සැකහැර දැනගත හැකි බවය. එහින් ආරම්භයක් වශයෙන් ඔබ උද්‍යව්‍ය ඥානය නැවත මේ ආකාරයට පුබුදුවා ගත යුතුයයි උන්වහන්සේ උපදෙස් දෙති. 1. පරයන්කේ වාඩි වී විධිමත් අදිෂ්ඨානයක් කරන්න. 2. උදයව්‍ය ඥානය මිනිත්තු 5ක් අත්දැකීමට උත්සාහ කරන්න. 2. ඒ එක්කම ඔබට මේ ඥානය ලබා ගැනීමට උපකාරී වූ ආනාපාන සතිය කෙරෙහි සිත යොමු කරන්න. ඔබේ ඒ අත්දැකීම් ලබා මිනිත්තු 5කින් ඉබේටම ඉන් ඉවත්වන බව ඔබට පෙනෙනු ඇත. ඔබට ක්‍රමයෙන් ඒ කාල සීමාව වැඩි කරගත හැකිය. මේ මුල්ම වතාවේදී සාර්ථක නොවුවහොත් අධෛර්ය නොවන ලෙස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පවසති. මෙය දිගටම කරගෙන ගොස් උදයවිය ඥානය පිළිබඳ නිපුණ වූ කල අනෙක් විපස්සනා ඥාන පිළිබඳවද මේ ක්‍රමයම යොදන්න. මේ අනුව විපස්සනා ඥාන පිළිබඳ කෘතියේ දැක්වෙන පරිදි භංග ඥානය, බයතුපත්ඨාන ඥානය ආදී විවිධ ඥාන වෙන්වෙන්ව හැඳින ගැනීමට ඔබ සමත් වනු ඇත. මේ ඥාන අනුක්‍රමයේ අවසාන හරියේදී ඇතම් ඥාන ඊට පසු එන ඥාන වලින් වෙන් කරගත නොහැකි තරම් එකිනෙකට එක් වී ඇති හේයින් ඉහත කී ක්‍රමයේ අනුගමනය කිරීමෙන් ඔබට ඒවා වෙන්වෙන්ව හඳුනාගත හැකි වනු ඇත. ඔබ ඒ ශාන්තභාවයට තත්පර කීපයකින් පත් වූයේ ඔබ ඒ ඥාන අනුක්‍රමය ඊතා ඉක්මනින් පසු කළ නිසායයි පෙනෙන හේිනි. ඔබ ලැබුවත් ඔබ ලැබූ අත්දැකීම ප්‍රථම මාර්ගඵලය බව නිසකයයි දන්වන ලෙස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මට පවසති. මේ නිසා එය නැවත ලබා ගැනීමට විශ්වාසයෙන් යුතුව යෙදීම මැනවි. ගෞරවාර්ය මහානායක ස්වාමින් වහන්සේ මුණ ගැසීමට ඔබ අවසර ඉල්ලීම පිළිබඳව ඔබට මාර්තු 20 වෙනිදා බ්‍රහස්පතින්දා උදේ 7ත් 9:00මාරත් අතර පැමිණිය හැකි බව උන්වහන්සේ දන්වති. ඔබේ ප්‍රගතිය පිළිබඳව සුබ පතමු. මෛත්‍රියනි 1986 මාර්තු 8 වෙනි දින ලිපිය අති ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්ස මට ඵල සමාපත්තියට එළඹීමට දුන් උපදෙස් ගැන අදිෂ්ඨාන කොට මේ ඵල සමාපත්තියට එළඹිය හැකි බව මම සතියකට පමණ පෙර ඔබ වහන්සේට ලියා එවිමි. එහෙත් මා අද්දුටු සංසුන් බව හා විශ්‍රාමීය පිළිබඳ හැඟීම් වලට පසුබිම් ලෙස සියුම් කම්පනයක් ඇතැයි හැඟේ. ඊයේ රාත්‍රී ලැබූ අත්දැකීමකට පසු මට සිතෙන්නේ මා කලින් ප්‍රකාශ කළ මගේ විනිශ්චය වැරදි බවයි. මේ අලුත් අත්දැකීම් ඵල සමාපත්තියට වඩාත් ආසන්නයයි සිතේ. එහි ප්‍රකට ලක්ෂණ නම් 1. සියලුම කම්පන 2. හද ගැස්ම සහ තුන ශ්වසනය නැති වී යෑමයි. ශ්වසනය මගේ පපුව තුලට ගමන් කර ඉක්බිති අන්තර්දාන වූ වාසේ දැනුනි. ඉන්පසුව අති චමත්කාර ජනක ශාන්තියක් හා විශ්‍රාමයක් පිළිබඳ දැනුවත් බවක් හැර වෙන කිසිවක් නොමැති විය. ඵල සමාපත්තියක් විය යුතුයයි සිතමි. කලින් අත්දැකීම පිළිබඳව මගේ සිතෙහි අවිනිශ්චිතතාවයක් විය. එහෙත් දැන් කිසිම සැකයක් නැතිව සියල්ල පැහැදිලිය. මා පවත්වා ගැනීමටත් දියුණු කර ගැනීමටත් උත්සාහ දැරිය යුත්තේ මේ తත්වයේ යයි සිතමි. මේ අනුමාන කිරීම හරිද? මේ යන්නේ නුහුරු පෙදෙසක නිසා මා වැරදියට සිතනවා විය හැකි බව මම හොඳ ආකාරවම දනිමි. කාල සීමාව මිනිත්තු 10ක් සේමා තීරණය කර තිබුණු අතර එයද නිසි ලෙස සිදුවිය. සියලුම දේ පිළිබඳව උපදෙස් මෙන්ම පැහැදිලි පරිවර්තනය පිළිබඳව ඊටාම ස්තුතියි. මාගේ කෘතඥතාව හා ස්තුතිය පළ කරමි. සෑම විටම කීකරු යටහත් ශිෂ්‍යාව මීත්‍රිගල නිස්සරණ වනය 1986 මාර්තු 14 ලිපිය හිතවත් දායකාව ගෞරවාර්හ නායක ස්වාමීන් වහන්සේට ඔබේ 8 වනදා ලිපිය ඊයේ ලැබුණි ඔබගේ අත්දැකීම් විස්තරය අනුව එය ඵල සමාපත්තිය බව උන්වහන්සේ ස්ථීරව පවසති. ඔබේ කලින් ලිපි තුනට ලියන ලද පිළිතුරු මේ වන විට ලැබී ඇතැයි සිතමු. ඔබේ ලිපි බොහොමයක් අන්තිම ලියුම පවා මුලින් නිවිතිගලට යන බව පෙනේ. එහෙයින් ඔබ නිස්සාරණ වනයේ යන ලිපිනේ ඇතුළත් කිරීම යෝග්‍යයි. මේ ආරණ්‍ය ප්‍රසිද්ධ වී ඇත්තේ ඒ නමිනි. තවද ඔබ එහි මීත්‍රිගල යන්න ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ලිවීමත් යෝග්‍යයි. මගේ කලින් ලිපියේද සඳහන් කර පරිදි 20 වෙනිදා 7ත් 9 මාරත් අතර ඔබට මීත්‍රිගලට පැමිණිය හැකි බව දන්වමි. ඔබේ දියුණුව පිළිබඳව සුබ පතමු. මෛත්‍රියනි 1986 මාර්තු 14 වන දින ලිපිය අති ගෞරවනීය පූජ්‍යපාද ස්වාමීන් වහන්ස පැහැදිලි විස්තරාත්මක උපදෙස් සහිතව ඔබ වහන්සේ එවූ මාර්තු 7 දින ලිපිය පිළිබඳව ඉතා ස්තුතියි. පුදුමයකට මෙන් මා සූදානම්ව සිටියේ පසුගිය දවස් 10 තුල මගේ භාවනාව ගැන ලිවීමටය. මේ ශාන්තභාවය නිතර වාගේ නැවත ලබා ගැනීමට මට හැකි වී ඇතැයි සිතමි. ඔබ වහන්සේ ලිපියේ දක්වා තිබූ පරිදි මම මේ දේවල් කරමි. 1. සහල්ු සිරුරෙන් යුතුව ඊතා නිසසලව වාඩි වී සිටීම 2 දෙක සංහිඳියාව සහ දැනුවත්ව කරන නිନ୍ଦ පිළිබඳ එකම සිතුවිල්ල හැර අන් සියල්ල මනසින් ඉවත් කිරීම. 3. හැකිතාක් නිසසලව හුස්ම ගැනීම. 4. ඉක්බිති මට මේ ප්‍රමෝදය මිනිත්තු 10ක් පුරා ලැබේවායි සිතීම. 5 ඉන් මදකට පසු මේ පරම ශාන්තිය මා වෙලාගෙන සිටිනු දැනෙයි. ඉහත දැක් වූ එකේ සිට හතර දක්වා පියවර ගමන් කරන විට පවා මට ලබාගත හැකියයි සිතේ. එහෙත් එය ඊතා නිසසල විය යුතු අතර ගමන් කරන විට දෙනෙත් බාහිර සියලු දේට වැසී තිබිය යුතුය. දෙනෙත් අභ්‍යන්තරයේ සාමය කෙරේ යොමු වී තිබිය යුතුය. දැන් මට පෙරට වඩා බොහෝ විශ්වාසයක් දැනේ. ඒ සමගම වඩා දිග කාල සීමාවකදී නිතර නිතර සිදුවන තවත් ක්‍රියාවලියක් වේ. එනම් මගේ හද ගැස්ම දැන් හිස තුලද දැනෙන අතර බොහෝ විට මුළු සිරුර පුරාම ව්‍යාප්ත වීමයි. එහි ලක්ෂණ මේවාය. 1. ඕනෑම වේලාවක එයි. යයි. හැම විටම මිනිත්තු 5ක් හෝ ඊට වැඩි වේලාවක් පවතී. එය ආවිත හිස කසන්නට වෙයි. දැස්වල දැවිල්ල හටගනී. මේ මුළු ක්‍රියාවලියම ක්‍රමයෙන් අවසන් වූ විට මට මහත් ප්‍රමෝදයක් දැනේ. මේ සිදුවන විට හිස මුදුනේ තෙරපීමක් දැනේ. සිද්ධියෙන් පසු එය නොදැනේ. මේ ක්‍රියාවලිය සිදුවන්නේ බොහෝ විටම උදේ පාන්දරය. ඇතැම් විට දවස පුරා හටගනී. මාර්තු 20 වෙනිදා පැමිණීමට දුන් අවසරය පිළිබඳව කෘතඥතාපූර්වක ස්තුතිය පුද කරමි. මගේ මෝටරිය අබලන් බැවින් මහත්මියක් මා කැටුව එන්නීය. අපි දෙදෙනාම පැමිණීමට ආශාවෙන් සිටිමු. ඔබ වහන්සේ සුවයෙන් ඇතැයි සිතමු. ඉදිරි කාලයේ දෙන උපදෙස් පිළිබඳව ඉතාම ස්තුතියි. ඔබ වහන්සේගේ යටහත් කෘතවේදී ශිෂ්‍යාව